නමස්කාර වේවා බුදුරුවනට සෙමදා මම බුදු සරණ යාමි නමස්කාර වේවාදම්රුවනට සැමදා මම දම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සැමදා මම සංග සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තෙරුවන් සරණ යමි තුනුරුවන්ගේ අනන්ත සූවිසි මහ ගුණ බලයෙන් මේ උදා වුණ දවස පින්වන්ත දවසක් වේවා ජයග්‍රාහී දවසක් වේවා සෑම දෙනාගේම සිත්වල තිබෙන උතුම් සිතුම් පැතුම් ඉෂ්ට වෙද සුබ දවසක් වේවා කියලා අපි පළමු කොටම ප්‍රාර්ථනය කරන්නට කැමතියි වාසනාවන්ත පින්වත්නි බුදුබණ පදයක් උදේ පාන්දරින්ම ශ්‍රවණය කරන වෙලාවෙ අපේ ජීවිතය කියලා කියන්නේ මහ පුදුම එකක්. ඒක හරියට ගලා බසින ගංගාවක් වගේ. ගඟ එකපාරටම පහළට ගංගා ජලයේ කඩා වැටෙන්න පුළුවන්. ගල් පරවල හැප්පෙන්න පුළුවන්. වංගු අස්සෙන් එහෙන් මෙහෙන් යන්න ගලන්න සිදු වෙනවා ගංගාවට. ඒ වගේම හිමිහිට ගලන්නත් වෙනවා. වේගෙන් ගලන්නත් වෙනවා. බාධක ඇතිවත් ගලන්ට වෙනවා. සමහර වෙලාවට මොනම බාධකයක්කුත් නැතුව ඔහි ලේසියෙන් ගලන්නත් වාසනාව ලැබෙනවා. මුහුදට ගඟ ගලන විට පුදුමාකාර අත්දැකීම් සම්භාරයක්. අපේ ජීවිතයේ ඔන්න ඔය වගේ වෙට එක සතුටු වෙන්න කරුණු යෙදෙනවා. තව වෙලාවකට බොහොම දුක් වෙන්න කරුණු යෙදෙනවා. හැබැයි පින්වත්නි ධර්මය දරන කෙනා ධර්මයේ දන්නා කෙනා බුදුබණ අහන කෙනා විපත්තිය කරදරය දුක සැප ශෝකය ලාභය අලාභය මේ මොනවා පැමිණියත් පින්වත්නි ඇත්තටම එබඳු කෙනාට පුළුවන් මේන ඕනෑම අරමුණකට ඔරොත්තු දෙන්නම්. ඒ නිසා පින්වත්නි උදේ පාන්දරින්ම මනස කිලිටි වෙන්න කලින් දැන් සෑහෙන වෙලාවක් නින්දටත් කාලය ගත කරපු නිසා මේ හැම තැනකම දුහන කුළුමීමික් වගේ වෙච්ච මේ සිත සුළු මොහොතකට විඩාවක් ගත්ත වේලාවක් තරමකට හෝ උඩිසිත නිදිගත්තාට යටිසිත එහෙම නිදිගන්නේ නැහැ. නින්දෙක් උනත් පින්වත්නි කෙනෙක් කර්ම සංස්කාරය සිද්ධ කරනවා. කලින් ඇසින් කනෙන් නාසින් දිවෙන් ශරීරෙන් ගත්ත මේ අරමුණු මානසිකාර වශයෙන් ඒ හිතේ ගොඩනැගිය තමයි. ඒ නිසා පින්වත්නි මේ සතියෙන් ඉන්න මොහොත උදේ පාන්දර ධර්මමය කමටහනක් සාදු චින්තාවක් හිතේ තබාගෙන දවස ආරම්භ කරන එක සංසාරෝගා මහබ්බය බියජනක මහා සසරක ගමන් කරන අපට මහා ශක්තියක් වෙනවා මහා ආරක්ෂාවක් වෙනවා. පින්වත්නි අද අපි කල්පනා කළා පුංචි සූත්‍ර දේශනාවකට ගිහිල්ලා ඒ තුලින් ඒ සදහම් චින්තාවක් දහම් කමටහනක් ගොඩනගා ගන්න. දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා පිරිසක් සමග මහා වනයක වැඩ ඉන්නවා. මේ වනාන්තරේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ඒ තමන් ළඟ අලුත පැවිදි වෙච්ච වගේ හිටපු ස්වාමීන් වහන්සේලා කිහිප නමක් අරගෙන උන්වහන්සේලා එක නමකට මුලින් කිව්වා පින්වත් මහන රෑත පේන යෝධ විශාල මහ ගහක් මේ ගහ ළඟට ගිහිල්ලා ඔබ වහන්සේට වටිනා මොනවා හරි දෙයක් අරන් ඉන්න ගහින් මහතෝ රුක්කස්ස සාඛා පලාසං ගන්නති. උන්වහන්සේ අර මහා වෘක්ෂයෙන් ගෙනවන්නේ වටිනවා කියලා හිතාලා අතු ටිකක් අරගෙන ආව කඩාගෙන. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා කීවා. ඒ වගේම පින්වත්නි දෙවනි ස්වාමීන් වහන්සේත් කැඳෙව්වා. මහතෝ රුක්කස්ස පපටිකං ගන්නති. උන්වහන්සේ අර මහා රුක්ෂයෙන් පින්වත්නි පොත්තක් ගලවගෙන ආවා වටිනවයින් කියලා හිතලා. තුන්වෙනි ස්වාමීන් වහන්සේත් ඒ විදිහටම ගියා. උන්වහන්සේ මහතෝ රුක්කස්ස තචංගන්හති පොත්ත ගලවපු තැන සිවිය ගලවගෙන ආවා. සියුම් දෙයක් ගසක රසායනික සංයුතිය සමබර කරන කොටසක් සියුම් වුණාට වටිනමයි කියලා එහෙම හිතලා ගලවගෙන ආවා හොඳයි කිව්වා පින්වත්නි හතරවෙනි කෙනා මහතෝ රුක්කස්ස පෙග්ගුංගන්හති අර මහා සාර භාර වෘක්ෂයෙහි එළය අරගෙන ආව ටිකක් හාරගෙන හොඳයි කිව්වා පස්වෙනි කෙනා මහතෝරුක්ඛස්ස සාරංගන්හති අර සද්දන්ත මහා ගහේ වටිනාම දේ කියලා කල්පනා කරලා ගහේ අරට්ටුව හරියෙන් හාරගෙන ආවා බුදුරජාණන් වහන්සේ පස් දෙනාම ගෙනාපුවා ගැන සාකච්ඡා කළා මොනෝද පස් ආකාරයේ කොළ අතු ගෙනාවා පොත් අත්තක් ගෙනාවා සිවියක් ගෙනාවා එළය ගෙනාවා අරටුව ගෙනාවා මහන්සේ මේ උපමාව අරගෙන මේ සිදුවීම අරගෙන අපේ ලස්සන දහම් කාරණාවක් කියා දෙනවා විවිධ දුක් කරදර බාධක වලට මුහුණ දෙමින් විවිධ විඳවීම් කරමින් මේ සංසාරේ අපි ගමන යනවා. එහෙම ගමන යන අයට මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මහා සාර භාර වෘක්ෂයක්. මහන්සේ පෙන්නනවා මේ සාර භාර මහා වෘක්ෂය පරිහරණය කරන්නේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිසේ අය හරියටම ගහේ වටිනවයි කියලා හිතලා ආකාර පහකින් ස්වාමීන් වහන්සේලා විවිධ දේ ගෙනාවා වගේ කියලා. සම්බුද්ධ ශාසනේ බලන්න පින්වත්නි පරියත්ති ශාසනය පටිපත්ති ශාසනය පටිවේද ශාසනය මේ මහා සාර භාර වෘක්ෂය ප්‍රධාන ශාඛා තුනකට බෙදෙනවා. පරියත්ති ශාසනය කියලා කියන්නේ තෙවලා දහම බුදුරජාණන් වහන්සේ සසරකට වැටුණ කෙනෙකුට මගහසර සොයාගන්නට මාර්ග ඥානය ඇති කරමින් දෙසා වදාළ තුම්පිටකයයි ත්‍රිපිටකයයි ඒක තමයි තෙවලා දහම. ඒක පරියත්ති ශාසනය කියලා කියනවා. පටිපත්ති ශාසනය කියලා කියන්නේ පිළිවෙතට ඒ ධර්මය ඒ ධර්ම කරුණු මාර්ග සංඥා කරුණු හුරු කිරීමයි පිළිවෙත පිරීමයි ධර්ම මාර්ගය අනුගමනය කිරීමයි පටිවේධ ශාසනය කියලා කියන්නේ සමාධි ධ්‍යාන මගඵල පිළිවෙලින් අර කියන නිර්වාණ ශාන්තිය පසක් කිරීම. මෙන්න මේ කියන පරියත්ති ශාසනයේ තිබියදී පටිපත්ති ශාසනයේ තිබියදී පටිවේධ ශාසනයේ තිබියදී පින්වත්නි මේක දැවැන්ත රුක්ෂයක් අර කලින් කතා කළා වගේ ඒ මහා වෘක්ෂයේ සමහර අය වටිනම එක කියලා හිතලා කොලාත්තු ගනීවි. තව සමහර අය පොතු ගලවාගෙන යාවි. තවත් සමහර අය සිවිය ගලවාගෙන යාවි. එළය ගලවාගෙන යාවි. ඒ වගේම පින්වත්නි අරටුවත් ගන්න අය ඇතැම් විට ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සම්බුද්ධ ශාසනය නැමැති සාරභාර වෘක්ෂයෙහි අපි වෘක්ෂය හඳුනාගෙන එහි වටිනාම දේ ලබාගත යුතුයි ගහේ වටින්නේ කොළාතු නෙමේ පුතු නෙමේ සිවිය නෙමේ එළය නෙමේ අරටුවමයි කියලා තථාගතයන්න් වහන්සේ පින්වත්නි පැහැදිලි කරනවා එතකොට දැන් අපි ගලපලා බලමු අරක ගහක්නේ මේ සම්බුද්ධ ශාසනය කියන දැවැන්ත වෘක්ෂයෙහි කොහොමද අර කියපු ආකාර පහින් මේ වෘක්ෂය පරිහරණය කරන්නේ සිව්වනක් පිරිස. මහතු රුක්කස සාඛා පලාසං ගන්නති. මහා වෘක්ෂය සම්බුද්ධ ශාසනයේ කොලාතු කියලා කියන්නේ කුමක්ද? එතරදී පෙන්නනවා ලාභ සක්කාරං ගන්නති. සමහර අය ලාභ සත්කාර ලබන්නටයි මේ සම්බුද්ධ ශාසනය තුනුරුවන් පවා ආශ්‍රය නිස්ශ්‍රය කරන්නේ. ඒක වරදින මගක්. එතන තමයි ගොඩක් අය ඉන්නේ. මේ ගැන කතා කරන්නෙත් ඒක තමයි. බොහෝ අය හැමදෙනාම නෙමෙයි. පින්වත්නි යම්කිසි කටයුත්තකින් රාගේ වැඩෙනවා නම් ද්වේෂය වැඩෙනවා නම් මෝහය වැඩෙනවා නම් එතන අපේක්ෂිතාර්ථය වන්නේ පැහැදිලිවම ලාභයක් ලබන්නටයි. ඒ නිසා එහෙම අය වැඩි ඒ කියන්නේ සම්බුද්ධ ශාසනයේ අරටුව තිබියදී වටිනවා කියලා හිතලා ඒ වෘක්ෂයේ කොලාත්තු නෙලා ගන්න අය වැඩි කියන කාරණයයි පෙන්වන්නේ. ඒ ළඟට පෙන්වුවා පපටිකං ගන්නති පොතු ගන්න අයත් ඉන්නවා. පොතු කියලා කිව්වේ සීලං ගන්නති සීලය තමයි වටිනාම දේ කියලා හිතලා එතැනට පමණක් සීමා වෙනවා සීලෙන් හිත උදව් උදම්භාවයට ඉහළභාවයට උද්ධච්ච භාවයට පින්වත්නි පත් කරගන්නවා. එන්න එහෙම වුණහමත් මේ දුක්ඛිත සංසාරයෙන් ගොඩ වෙන්න අමාරුයි කියලා කියපන්. තචං ගන්නති සිවිය ගත්තා ඉන්නවා. එහෙම ගන්න අය ඉන්නවා. සම්බුද්ධ ශාසනය නැමැති වෘක්ෂේ සිවිය කියලා උපමා කළේ ඥානං ගන්නති ඔය ධානයක් සමාධියක් අල්ලගෙන මගඵල ලැබුවා කියලා රහත් වුණා කියලා එහෙම හිතන අය ඉන්නවා. ධානයක් ලැබුවත් නේව සංඥා නාසඤ්ඤා දක්වා ගියත් පින්වත්නි නැවත තිරස්චීන ලෝකයට ඇද වැටෙන්න පුළුවන්. ඒක තමයි தত্ত্বය. ඔබට මතකයිනේ කිකිලියක් බුදුබණ ඇසුවා කුටියක් ළඟ. ඒ අනිත්‍ය සංඥාව හුරු වුණා මරණින් පසුව ලස්සන රූප සම්පත්තියක් තියෙන කාන්තාවක් වෙලා ඉපදුනා. නැවතත් පෙර පුරුද්දට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා තිලකුණු භවනා වැඩුවා. බලන්න මහා බ්‍රහ්මතලයට ගිහිල්ලා බ්‍රාහ්මික වෙලා ඉපදුණා. පින්වත්නි ඒ වුණත් කල්ප ගණනාවක් ඒ බ්‍රහ්ම සැපත වින්දනය කරමින් හිටියා. හැබැයි චුත වෙන්න ආසන්න වෙනකොට හිතුණා අපෝ ආලෝකය අඩු වෙනවා. ආකර්ෂණය අඩු වෙනවා. ලස්සන අඩු වෙනවා චුත වෙන්නයි හදන්නේ කියලා. ලෝභසිත පහළ වුණා. බ්‍රහ්ම තලයට ගියත් නැවත මහා අසූචි ගොඩෙහි ලගින්න ඊරියක් වෙලා ඉපදුනා. දවසක් ගොම්මන් වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ සහ බුදු හාමුදුරුවෝ වඩින මොහොතක කැලේ ඉඳලා පැනලා එක පාරට ගිරිය යටින් හුවක් වගේ සද්දයක් පිට කරලා බුදුහාඳුරු වටේ තුන් පාරක් මේ රවුමට ගමන් කළා මේ ඊරිය. මොකුත් බුදුහාමුදුරු කතා කළේ නෑ ආනන්ද හාමුදුරුවන්ට. ආයේමත් පින්වත්නි තවත් ටික වෙලාවකින් පැනලා ආනන්ද හාමුදුරුවටෙත් අරම ශබ්දයක් කරලා රවුමට ගමන් කළා කැලේට දිහුවා. ඒ චාරිකාවෙන් පසුව බුදුහාමුදුරන්ගෙන් ආනන්ද හාමුදුරුව විමසුවා ඇයි බුදුහාමුදුරනේ සතා අමුතු විදිහට කෑ ගැස්සුවේ ඒ ඊරියම බුදුරජාණන් වහන්සේ මතක් කළා එයා දැන් ඊරියක් වුණාට එයා බ්‍රහ්මයෙක් බ්‍රහ්ම ලෝකේ ඉඳලා පහලට ඇදගෙන වැටුණා. ওই තිරස්චින ජීවිතයට හිතමත එනිසා හිතමත ඉහළට යනවා සිතේ දූෂණය වීම මත රාග ද්වේෂ මෝහ වැඩි වීම මත තිරස්චින ලෝකයටත් වැටෙන්න පුළුවන්. සතර අපාය කියලා කියන්නේ සාංශාරික සත්වයාගේ මහා gedara බව බුදුහාඳුරු පෙන්වා දුන්නා. බ්‍රහ්මයාටත් එහෙමනම් පින්වත්නි අපි ගැන කියනුම කවරේද නිතර ඊර්ෂ්‍යාවෙන් පුපුරන මිනිස්සුන්ට උගුල් අටවන අපහාස උපහාස කරන හිමිතැන් අහිමි කරන මහා දුර්වල මනසක් ඇති අය සමාජේ බොහොම වැඩි. ධර්මානුචරණයෙන් සන්නද්ධ මනසක් ඇතිව මේ පාලනයක් සහිතව හිතේ කටයුතු කරන අය බොහොම අඩුයි. ඒ නිසා බ්‍රහ්මීකුටත් එහෙම වුණා නම් පින්වත්නි අපි මොනතරම් අපේ හිත මේ ධර්මයෙන් මේ දැවැන්ත මහා වෘක්ෂයේ සෙවන ලබලා ආරක්ෂා කරගත යුතුද කියලා ඔබම හිතලා බලන්න. පින්වත්නි හතරවෙනි කෙනා ගෙනාවේ පෙග්ගුම් ගන්නති. එළය අරගෙන ආවා. එළය උපමා කරලා තියෙන ඥාන දස්සරන් ගන්නති. විවිධ ආකාර බලශක්ති සහිත ඥාන දර්ශනයයි. එරදි ප්‍රාතිහාරය ඉද්දිවිද දිබ්බසෝත දිබ්බචක්කු පරචිත්ත විජානන පුබ්බේ නිවාසානසති ඥාන මේ මහා බලශක්ති උපදවන්න කැමැත්තෙන් සමහර අය සම්බුද්ධ ශාස්ත්‍රය නැමැති දැවැන්ත වෘක්ෂය ආශ්‍රය නිශ්‍රය කරනවා බුදුහාඳුරු පෙන්වන්නේ ඒකමත් නෙමේ අරටුව ඒ තමයි නිබ්බාණං සාරංගන්නත කියන්නේ ගහේ වටින්නේ කොලාතු නෙමේ පොත්ත නෙමේ සිවිය නෙමේ එළය නෙමේ එළය හැටියටයි 이르දි ප්‍රාතිහාර වගේ දේවල් පෙන්වලා තියෙන්නේ වටිනාම දේ නිර්වාණයයි ඒක තමයි අරටුවන්නේ ඒ නිසා පින්කමක් කළත් කුසලයක් කළත් මොනවා ප්‍රාර්ථනා නොකළත් නිර්වාණය පින්වත්නි ඒ සිතිවිල්ල නිවන් දැකීමේ සිතවිල්ලම තිබිය යුතුයි. ඔබ රැකියාවක් කරන්න ඕන. මුදල් හම්බ කරන්න ඕන. ඒ වගේම ඔබේ කාර්යභාරය නිෂ්ඨ කරන්න ඕන. ඒ මොනවා කළත් නිර්වාණ සිතවිල්ල විනිර්මුක්තිය සසරින් මිදීම බන්ධන නිර්බන්ධනය කර ගැනීම පින්වත්නි ප්‍රධාන සිතවිල්ල විය යුතුමයි. එහෙම සිතවිල්ලෙන් තියෙන කෙනා බුදුබණ අසනවා. එහෙම සිතවිල්ලෙන් ඉන්න කෙනා ධර්මයේ පුහුණු කරනවා. පටිපත්තියෙන් පටිවේද භාවයට ගමන් කරනවා. එසයි කෝටම ඉස්සෙල්ලා පරියත්තිය ඉගෙන ගත යුතුයි. පටිපත්තිය පිරිය යුතුයි. පටිවේද එතනයි පින්වත්නි පිළිවෙලින් මගඵල පිළිවෙලින් නිර්වාණ ධාතුව පසක් කරගත හැකි. ඒ ගමන අදිෂ්ඨාන කළොත් මේ ජීවිතයත් හරියනවා. පරලොව ජීවිතයත් හරියනවා. ආලෝකමත් ජීවිත ලැබෙනවා. හරියට සූර්යා වගේ ඔබ බබලනවා. හරියට චන්ද්‍රයා වගේ බබලනවා. එහෙම බබලන ජීවිතයක් හැමෝටම ලබන්න අදත් කළ මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. කෙලෙස් වෙනසේවා සත්සිත නිවේවා රෝග දුරු වේවා හැමට යහපත් උදා වේවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි